දේශනා වැඩසටහන මේ හිමිතිරු දැසන අද දවසේත් ආරම්භ වන්නේ. බෞද්ධ රූප වාහිනියෙන් ඔබ දෛනිකව ශ්‍රවණය කරන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ උතුම් ධර්මානුශාසනාව අද දවසේ ඔබ අප කෙරෙහි නිසිතින් පවත්වන්නට බෞද්ධ රූපවාහිනී මේ පුණ්‍යවන්ත ධර්ම මැදිරියට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනම්වා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 නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු අසාරේ සාරමතිනෝ සාරේතා සාර දස්සනෝ තේ සාරං නාදි ගච්ඡanti නිච්ඡා සංකප්ප ගෝචරා සාරං ච සාරතෝ ඤත්වා සාරං ච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ ලෝකේ සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් තෝරා බේරාගෙන කටයුතු කරන පින්නන්ත කෙනාට යහපත් අධිගමනයන් ආදී යහපත් ත්‍ත්වයටපත් වෙලා එයා සම්මා සංකප්පයට ගොදුරු වෙනවා. වැරදි දේ හරි විදිහටත් හරි දේ වැරදි විදිහටත් නැත්නම් සරු දේ નિසරු විදිහටත් નિසරු දේ සතු සරු විදිහටත් ගන්න කෙනාට අනර්ථයක් සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අපිට පළවෙනියෙන්ම මේ සරුදේ નિසරුදේ තෝරගන්න අපි ඊයේ දවසේ සාකච්ඡා කරා මූලික අංග දෙකක අවශ්‍යතාවයක් වෙනවා. ඒක තමයි සරුදේ નિසරුදේ පිළිබඳව දැන් අපි යම් වැඩක් කරනකොට සරුදයක් කෙරෙන්න ඕන අපෙන් નિසරුදයක් නෙකරෙන්න ඕනේ. ඒ සඳහා මූලිකවම අපිට සරුදේ මොකද්ද નિසරුදේ මොකද්ද කියලා දැනුම තියෙන්න ඕනේ. නේද? සරු දේ මොකක්ද, නිසරු දේ මොකක්ද කියලා නැත්නම් හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා දැනුම තියෙන්න ඕනේ. එතකොට අපි වැරදි කරන්නේ දැනුම නැතුවමද? දැනුම නැතුවමද අපි අපි වැරදි කරන්නේ? නෑ නේද? නිසරු දේවල් අපි ඕන තරම් කරනවා මේක නිසරු දේ කියලා දැනගෙනම එහෙනම් දැනුම තිබ්බට විතරක් නෙවෙයි දැනුම දැනුම විතරක් තිබුණාමදී ඒ දැනුම පිළිබඳව තමන් දන්න දේ පිළිබඳව සිහිය තියෙන්න ඕනේ. නේද? සිහිය කියන්නේ එකක්, දැනුම කියන්නේ එකක්. මේ දෙක එකතුනහම කියනවා සති සම්පජාන්නය කියලා. සිහි නුවණ කියලා. නුවණ කියන්නේ අපි දන්න දැනුමට සිහිය කියන්නේ ඒ නුවණ පිළිබඳ වූ දැනුමට. නුවණ පිළිබඳ වූ දැනුමට. එතකොට අපි මේ දින පහේම කතා කරන්නේ මේක ගැනයි. එතකොට අපි අද අවධානය යොමු කරනවා මෙන්න මේ වගේ කාරණාවකට. අපි කාට හරි සැකයක් තියනවද මම සසර ගෙවන්නේ නැති කෙනෙක් ඒ කියන්නේ මේ එක භවයයි තියෙන්නේ කියලා වගේ අදහසක් තියෙනවද දන්නේ නැහැ. අපිට බෞද්ධ විදිහට අපි හොඳටම දන්නවා ඒ ඒ භවයන් වල ගත කරපු ජීවිතවල අනු පුණ්‍යාභි අපෙන්නාභි ආනෙන්ජාභි සංස්කාරයන් අනුව නේද ඊළඟ භවය සකස් වෙනවා කියලා පින්පව් අනුව ඊළඟ භවෙති මේකෙත් තේන්න තියෙනවා සමහර කට්ටියට නේද සමහර කට්ටිය ගෙවල් එක්ක පහළ වෙලානේ සමහර කට්ටිය ඉඩම් එක්ක පහළ වෙලා සමහර කට්ටිය ආදායම් මාර්ගات එක්ක පහළ වෙලා නේද නැද්ද ඔව් සමහර ඉපදෙන දරුවන්ට නේද එයාට ගෙයක් හදන්න ඕනේ ඇයි එයා ඉපදිලා තියෙන්නේ ගෙවල් තියෙන තැනක නේද ඉතින් අර ගේ හැදීමේ ප්‍රශ්නයක් එයාට සමහර අය ඉන්න සමහර අයට හම්බ කරන්න මාර්ගයක් හොයන්න ඕනේ. එයි. එයාට යාළගේ එයා ඉපදිලා තියෙන්නේ හොඳ හම්බ කරන මාර්ගයක් ගොඩ නැගිච්ච තැනක. නේද? එහෙම වෙලා තියෙන්නේ ඇයි? පෙර කරපු පින්පව් අනුව. නේද? හොඳයි. ජීවිතයක ලැබිය හැකි වටිනාම දේ මොකක්ද එක අතකින් බලනකොට? නේද? හොඳ නරක හොයාගන්න පුළුවන් ධමයක් ලැබෙන්න ඕනේ. හොඳ නරක හොයාගන්න පුළුවන් ධමයක් ලැබුණ නැත්නම් කොච්චර හොඳ ඒවා ලැබුණත් වැඩක් නැහැ. යා නරක වෙලා යන්න පුළුවන්. එයාට හැමදේම විනාශ වෙලා ඊළඟ භවයේ අසාර්ථක වෙන්න පුළුවන්. මේ ජීවිතය ගැන මොකද හිතෙන්නේ? අපිට ලැබිච්ච මේ ජීවිතය ඇත්තටම මේ වගේ මනුස්ස ජීවිතයක් දුර්ලභවයි ලැබෙන මනුස්ස ජීවිතයක්. දුර්ලභ මනුස්ස ජීවිතයක් මට ලැබිලා දෙමව්පියෝ ලැබිලා ගෙවල් දොරවල් ලැබිලා බුද්ධෝත්පාද කාලයක බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන කාලෙක ඉපදිලා අතපය හතර හොඳින් ඉපදිලා ඇතුව නේද? එතකොට මේ බොහෝ දේවල් අපිට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මම අහනවා මේ පින්නන්ත අයගෙන් පෙර භවයේ මම සාර්ථකව ගෙවලාද නැද්ද? නේද? පෙර භවයේ මම සාර්ථකව ගෙවලා තිබිලා තියෙනව නේද? ඔබ තවත් පැත්තකින් කියනවා නම් අපි හැම වෙලෙම ප්‍රාර්ථනා කරනවා මනුෂ්‍ය ජීවිතයක්, කල්යාණ මිත්‍ර ආශ්‍රයක් කියලා. දැන් මේ දෙකම හම්බ වෙලා තියෙනවා. මේ ජීවිතය අපිට දෙකම හම්බෙලා එහෙනම් අපි ප්‍රාර්ථනා කරගෙන යන දේවල් හම්බෙච්ච භවයක් මේක. එහෙනම් මම මේ වෙනකන් ගත කරපු ආසන්න භවය ආසන්න භව ගානක් මම සාර්ථකව ගත කරලා. නේද? සාමාන්‍යයෙන් සාර්ථකත්වයකට යන ගමනක් යනවා නම් හැම පියවරක්ම සාර්ථක වෙන්න ඕනද නැද්ද? නේද? එතකොට දැන් අපි මේ ජීවිතයට ආවනේ. මේකේ ඇවිල්ලා කරපු කියපු දේවල් අනුව ඊළඟ එක සාර්ථක වෙයි දන්නේ මොකද අදහස දැන් මම ගත කරලා තියෙන ජීවිතේ දන්නේ Tamanne නේද කායික වාචසික මානසිකව කරපු කියපු දේවල් ටික මම හොඳට දන්නවා මෙච්චර කාලයක් සාර්ථකව සංසාර ගමන ඇවිල්ලා නේද කඩේමකට ඇවිල්ලා මේ මේ ජීවිතය මට හොඳට භවභෝග සම්පත් ලැබුණා මොනවා හරි හම්බෙච්ච දේවල් ගැන කල්පනා කරලා බලනකොට මේ සැරේ මම ගත කරපු ජීවිතේ සාර්ථක දන්නේ මට කියන්න එපා. නේද? අපි ඔක්කොම අපෙන් අහලා බලන්න ඕනේ. ඒකත් එක ප්‍රත්‍යක්ෂාවක්. නේද? ඒකත් නැවත පිරික්සා බැලීමක් සාර්ථකද කියලා බලා ගන්න ඕනේ. අසාර්ථක නම් මොකද කරන්න ඕනේ? නේද ඔය කොහොම නෙවෙයි මම මෙන්න මෙහෙම අහන වෙලාවකට අපි අතින් වැඩියෙන් කෙරිලා තියන්නේ පින්ද පවුද කියලා අහපුවාම අපි අතින් වැඩියෙන් අපේ පහළ වෙලා තියෙන්නේ වැඩිපුර අපිට කුසල් සිත් අකුසල් සිද්ධ කියලා අහපුවාම දෙන්න ඇතුලෙන් එන උත්තරය දන්නවද නේද එහෙනම් මේ මේ සැරේ මං ගියපු ජීවිතය සාර්ථක නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා සාර්ථක වෙන්න ජීවිතය මොනවද කරන්න ඕන ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාමීත්‍යචාරයෙන් මුසාවාදයෙන් සුරාපානයෙන් පිසුනා වාචයෙන් පරුසා වාචයෙන් සංප්‍රප්පලාපේ අයින් වෙලා වෙන් වෙලා දැඩි ලෝභ දැඩි දේශ වලින් අයින් වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා ඉන්න ඕනේ නේද එතකොට මේ ජීවිතය අධික අසාර්ථක තත්ත්වයකට පත් වෙන්නේ නැහැ ඒත් එහෙමනම් දැන් ඔය ටික දැනගත්තනේ කාණගත දත්තාදාන කාමිතය වලින් වෙලා දැඩි ලෝභ දේශ වලින් මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා වාසය කරන්න ඕනේ නියත මිත්‍යා දෘෂ්ටි එක එක එක තද බල දේවල් වලින් අයින් වෙලා වාසය කරන්න ඕනේ. ඊට අමතරව කෙනෙක් ආනෙන්ජාපි සංස්කාරයන් වශයෙන් භාවනා ආදී යෙදුනොත් ඊළඟ ජීවිතය දැනට මොන අඩුපාඩු වෙලා තිබුණත් ඊළඟ ජීවිතය සාර්ථක කරගන්න දැනටම පුළුවන්කම තියෙනවා එතකොට ඔන්න මම අහනවා දැන් මේ වෙලාවේ මම ඔය කාරණා ටික කිව්වා නේද? දැන් මොකද හිතෙන්නේ? මම ඒ විදිහටම ඇත්තටම ජීවත් වෙන්න ඕන තමයි. මේක හරි වැඩක්. මේ ජීවිතේ මම එක එක එක එක වැඩ කරගත්තොත් මට ගොඩාක් විපාක විඳින්න වෙනවා. මම මම මේ මේ ජීවිතේ පැහැදිලිවම මේ විදිහට ගෙවන්න ඕන තමයි කියලා අදහසක් එනවද නැද්ද? නේද? අන්න ඒකට කියනවා සිහිය හැදුනා කියලා. ඔය මම කියපු ටික ඔය ටික කලින් දන්නේ නැද්ද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාසාර, මුසාවාද, සිසුනා වාචේවා අපේ ජීවිතය අසාර්ථක කරනවා කියලා දන්නේ නැද්ද? දන්නවා. එහෙනම් මට ඒ දැනුම තියනවද නැද්ද? ඒ දැනුම තියෙනවා. නමුත් මේ වෙලාවේ එහෙනම් හම්බුනේ දැනුමද නැත්නම් සිහියද? මාත් එක්ක කතා කරන්න ගිහලා අලුත් අලුතෙන් දෙයක් ඉගෙන ගත්තද? තාම නැහැ. නේද? අලුතෙන් දෙයක් ඉගෙන ගත්තේ නැවන් දන්න දෙමයි කිව්වේ. හ්ම්. දන්න ටිකක්මයි කිව්වේ. එහෙනම් දන්න ටික මොකටද ආයෙ කියන්නේ? ආයෙ කියනකොට සිහිය ඉපදුනා. නේද? එතකොට කොච්චර වෙලා ඔය සිහිය තියෙද? දැන් නම් හිතනවා මම මෙහෙම ජීවත් වෙනවානේ ප්‍රාණඝාතයක්වත් කරන්න නැතුව ඉන්න ඕනේ කියලා තව මම අපාය විස්තර අරගෙන මේ කිව්වනම් දැන් මේ අපේ කායනාස්තින්ද කියන්නේ නැහැ. මේ ධර්ම දේශනා ප්‍රත්‍යක්ෂ වර්ධන කියන්නේ ගුණා ගොඩාක් බණ කතා කරන එක නෙවෙයි. ඊයේ දවසේ අපි කතා කරා කොහොමද ශරීරයේ මස් පිළිබඳ සංඥාව මස් පිළිබඳ සිහිය උපදවාගෙන වාසය කරන්නේ මස් වල හැඩය පිළිබඳව ඊයේ දවසේ සාකච්ඡා කරානේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සම්පජානනය කොටස් හතරකට බෙදලා තියෙනවා. අන්න ඒ ටික පිළිබඳව කෙටියෙන් මතක් කරන්නයි හදන්නේ. එහෙනම් මම දන්න දේ පිළිබඳ සිහිය උපදවා ගන්න ඕනේ. ඊයේත් අපි කතා කරා ඕනම දෙයකදී ඕනම වැඩක් කරද්දී අපිට බොහෝ නුවණ තියෙන අයට ඒ තියෙන නුවණ පිළිබඳව සිහිය නැති වෙනවා. අන්න ඒ සිහිය නුවණ පිළිබඳ වූ සිහියෙන් වාසය කිරීමට කියනවා සති සම්පජාන්නේ කියලා. හරි? සිහිනුවණින් වාසය කරනවා කියන්නේ අපි නේද? සිහිය උපදින්න නම් නුවණ තියෙන්න ඕනේ. නුවණ තිබ්බට හැබැයි සිහිය සමහරවල් නැහැ. උදාහරණයක් විදිහට අපි කතා කරා මරණය පිළිබඳ සිහිය. නේද? මරණය පිළිබඳව අපිට නුවණ තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ඒක. දන්නවා හැබැයි පිළිබඳ සිහිය බොහෝ වෙලාවට සිහිය නැහැ. හරි? එහෙනම් නුවණ පිළිබඳ සිහියෙන් වාසය කරන් අපි මොකද කරන්න ඕනේ කියලා මම ඊයේ කිව්වා. පුහුණු කරන්න ඕනේ කියලා. හරි? අපේ හිත පුරුදු කරන්න ඕනේ. මේ හිත කියන්නේ කය වගේම. හරිද? කයකට පුළුවන් ක්‍රීඩා කරන්න. කය නොයෙකුත් වැඩ කරන්න පුළුවන්. හරියට කයෙන් වැඩ කරන්න නම් මොකද කරන්නේ සාමාන්‍යයෙන් අපි? උසපයින ක්‍රීඩකයා මොකද කරන්න ඕන? උසපැලා බොහොම වෙන්න ඕනේ. නේද? අපි ගොඩාක් දෙනකොට පින්නන්නේ කය තියෙන බව දැනෙනවා. හැබැයි මේ කය ක්‍රියාත්මක වෙන්න මූලික වෙන සිත තියෙන බව අමතක වෙනවා. කය හදනවා වගේම මොකද කරන්න ඕන? සිතත් ශක්තිමත්ව හදන්න ඕනේ. යම් දන්න නුවණ පිළිබඳව සිහිය ඇති වෙන විදිහට අපේ හිත සකස් කරේ නැත්නම් අපිට ජීවිතය සාර්ථක කරගන්න බෑ. පාඩම් කරන ළමයෙකුට මම ඊයේත් මතක් කරා පාඩම් කරන ළමයෙකුට සිහියක් තියෙනවා මම හොඳින් වැඩ කරොත් මට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා. නේද? නුවණක් තියෙනවා. නේද? පාඩම් කරලා මේකට ඕන කෙනෙකුට නුවණක් තියෙනවා. ඉතින් හොඳින් වැඩ කරොත් මේ විභාග හොඳට පාස් කරගත්තොත් හොඳ රස්සාවක් කරගන්න පුළුවන් හොඳ ජීවිතයක් ලැබෙනවා කියලා. එන්න ඒක පිළිබඳ සිහිය තියෙනවද හැම වෙලේම? නෑ නේද? ඉඳලාම මතක් වෙනවා. නේද? හ්ම් එහෙනම් අන්න ඒ සිහිය කියන එක හැම වෙලේම තියෙන විදිහට හැදුනොත් අපේ මනස ලොකු අරමුණකට යන්න නම් සිහිය ඕනමද නැද්ද? හැම වෙලේම වෙනත් පැත්තකට හැරෙන්නේ නැති සිහියක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ නුවණ විතරක් වැඩක් කරන්න නුවණ විතරක් තිබුණා මදි ඒ නුවණ පිළිබඳ සිහිය තියෙන්න ඕනේ කියලා. හරිද? එතකොට අඩුම තරමින් අපිට ධර්මානුකූලව ගත්තාම ඊළඟ ජීවිතයේ මනුස්ස ජීවිතයක් වෙලා හරි උපදින්න. ඊළඟ ජීවිතේ සාර්ථක වෙන්න මට මේ ජීවිතේ කරගෙන යන වැඩ පිළිබඳව සිහිය තියෙන්න ඕනද නැද්ද? නේද නැත්තම් කාටද කියන්නේ? තිරසං වෙලා ඉපදුනොත් එහෙම. තනි වුණොත් එහෙම මේ ජීවිතේ. කාගෙන්වත් හවුහරණක් ගන්න බැරි තත්ත්වයට අපි හිර වුණොත් එහෙම කාටද කියන්නේ? කරගන්න දෙයක් නැතු වෙනවා. එහෙනම් නුවණ පිළිබඳව සිහියක් උපදවා ගන්න. එහෙනම් අපි මේ ජීවිතේ අසාර්ථක වෙන දේ ගැන දැනගත්තා. දැනගෙන ඒ අසාර්ථක වෙන දේවල් දසකුසල් මූලිකවම ඒ ටික දැනගෙන ඒ ටික අපේ හිතට හැම වෙලේම නැගෙන විදිහට පුරුදු කරන්න ඕනේ. මම හැමදාම කිව්වා. ජීවිතය වගේ නන් නෙවෙයි. හරි සම්පජාන්නේ පිළිබඳ බොහෝ කරුණු කර්ණ ධර්ම දේශනාවෙන් දැනගන්න පුළුවන්. අද අපි කරන්නේ මේ වතාවේදී අපි කරන්නේ ප්‍රත්‍යක්ෂා කියන්නේ කල යුත්තක් පිළිබඳ එක ක්‍රියාවක් පිළිබඳ තියෙන කතාවක්. පැහැදිලිව අපි වෙනස් වෙන්න ඕනේ. එකක් අරගෙන ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා හොයාගන්න එක තමයි කරන්නේ. හරිද? මම දැන් කිව්ව නේද දස අකුසල් වලින් වෙන් වෙලා ඉන්න ඕන කියලා. දැන් බලන්න ඕනේ අපි ඉස්සෙල්ලා දස අකුසල් දන්නවද? මොන දස අකුසල් කියන්නේ? ආනගතයෙන් වෙන්වීම, අදත්තාදානෙන් වෙන්වීම, කාමයේ වර්ධාශ්‍රයෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, පරුස වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, සංකප්පලාපයෙන් වෙන්වීම, දැඩි ලෝභයෙන් වෙන්වීම, දැඩි දේශයෙන් වෙන්වීම, මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම. ඒ තමයි දස කුසල්. හරිද? ඒතරේ වෙන් වෙන්නේ නැතුව ප්‍රාණඝාතයේ යෙදීම, අදත්තාදානයේ යෙදීම ආදී දස අකුසල. අපි ප්‍රත්‍යක්ෂ අර්ථයේ කතා කරා ඔය ටිකම ඔය ටික කලින් මේ කොහොමද මේ පිරික්සන්නේ කියලා මේ තමන්ට දුකක් අනුන්ට දුකක් දෙදෙනාටම දුකක් අකුසල් වෙනවා නම් දුක් ඒක රාශී වෙනවා නම් දුක් රැස් වෙනවා නම් දුක් විපාක ලැබෙනවා නම් ඒ දේ නොකර ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකම තමයි බලන්න ආයත් මේ පැත්තෙන් අපිට කතා කරන්න තියෙන්නේ. කොහොම නමුත් ඔය ටිකෙන් වැළකීලා ඉඳ ගියාම ඕන වෙන සාධකයක් ගැන නෙවෙයි කතා කරන්න හදන්නේ. ඔය ටිකෙන් වැළකුණොත් අඩුම ගානේ ජීවිතේ සාර්ථක වෙනවමයිද නැද්ද? මේ සසර සූපත් වෙනවා. ඒක දන්න හොඳට සීලයක් රැකෙනවා හැමනම්. නේද? එයා හොඳ කෙනෙක් බවට පත් වෙනවා. එයාට සිහිය වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා, ඉවසීම වැඩි වෙනවා, අදිෂ්ඨානය වැඩි වෙනවා, උපේක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. එයා ඊටාම හොඳ ශක්තිමත් පුද්ගලෙක් බවට පත් වෙනවා. මොකද අව ආරක්ෂා කරගෙන ඉන්නකොට හිත ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙන්න ඉතින් අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ, වීර්යයෙන් ඉන්න ඕනේ, ඉවසීමෙන් ඉන්න ඕනේ, නේද? සීයෙන් ඉන්න ඕනේ. එතකොට අපේ හිත ශක්තිමත් වෙනවා. අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. වීර්යය වැඩි වෙනවා. අකුසල වලට යන්න නොදී අනිත් එක බොහෝ හානිකර පැත්තට යන්නේ නෑ. අනිවාර්යයෙන්ම ජීවිත සාර්ථක වෙන ඔය ටික ජීවිතයට එකතු කරගත්තා. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔය ටික කරපාරම් කරගන්න ඕනේ. හරි. අදම කරන්න ඕනේ වැඩි. බලන් පාඩම්ද කියලා පන්සිල් වලින් හතරක් ආවා. හ්ම්. නේද? බලන්න ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමිත්‍යාචාරයෙන්, මුසාවාදයෙන්. ඊට පස්සේ එතෙන්ට එනවා පිසුනාවාච, පරසාවාච, සම්පක්කලාප. පිසුනාවාච කියන්නේ කේලම්. පරසාවාච කියන්නේ පරස වචන. සම්පක්කලාප කියන්නේ හිස් වචන. මොනවද දැන් හිස් වචන කියන්නේ? එහාටත් මෙහාටත් දෙපාර්ශ්වයටම වැඩක් නැති අර්ථයක් නැති වචන. හරිද? ඒතර දරුවෙක් කියලා පාසලක ප්‍රශ්නයක් අම්මෙකුට කියනවා. අපේ ප්‍රින්සිපල් සර් මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මේ අහවලාට මෙහෙම කිව්වා හරි මොකක් හරි යාට අහු ප්‍රශ්නයක් කියනවා. අම්මා මේක අහගෙන ඉන්න එක සංකප්පලාපද? නෑ. අම්මා ඒක අහන්න ඕනේ. අහලා යාට යහපත් අවවාදයක් දෙන්න ඕනේ. ඉතින් එහෙම නෙවෙයි. මේක රස විඳින්න අහගෙන ඉන්න ඕන. ඉස්කෝලේ වෙච්ච සිද්ධියක් කියන්නකො ළමෙක් ඇවිල්ලා කියන්නේ රස විඳින්න ආ ඇත්තද ඇත්තද ආ කියන්නකො කියන්නකො කියලා අහගෙන ඉන්නවනම් අන්න ඒක වැඩක් වෙන්නේ නැති. ඒක අපි එකතු වෙලා තේරුමක් නැති දේවල් හරියට කතා කර කර ඉන්නවා. කොහාටවත් නැති දේවල් හරියට කතා කර කර. ඒක හොඳට පේනවා. කතා කර කර දැන් තනියම කතා කර ගන්නත් කතා කරමින් දක්ෂණයක් හැදෙනවානේ. නේද? ඉස්සර නම් මම කතා කරන්න ඕනේ හැපැත්තෙන් කියන්නේ මම කියන දේට ප්‍රතිවිරුද්ධ. නේද? ඒත් එහා පැත්තෙන් මට අහගෙන ඉන්න දේවල් හම්බෙනවා. මම කියපුවාම මට එහා පැත්තෙන් වැඩක් නැති තේරුමක් නැති ලෝකෙට වැඩක් නැති දේවල් අහගෙන ඉන්න හම්බ වෙනවා. දැන් මං කියන්න ඕනේ නැහැ මට එහා පැත්තෙන් ගෙන්න ගන්න පුළුවන් අහගෙන ඉන්න දේවල්. හැබැයි මේ ලෝකේ වැඩ වැඩක් නැහැ. මොකෙන්ද? රූපවාහිනියෙන් සහ දුරකථනයෙන් අන්තර්ජාලයෙන් නේද? ඉතින් පැය ගණන් මේ ලෝකේ වැඩක් නැතිව දිහා බලන ඉන්නවා. මේ ලෝකේ වැඩක් නැතිව දිහා අහගෙන ඉන්නවා. ඇත්තටම රට ගැන හරි දැනගන්න ඕන නම් අහන් ඉදිරියට කමන්නේ. මොනවා හරි දැනුමක් ඒක රාශි කරගන්න ඕන කමන්නේ. කොහේවත් වෙන නේද? වැඩම්ම නැති දේවල් පැය ගණන් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනා මනුස්ස ජීවිතේ ඉන්නවා. ඉතින් ඒවත් වැටෙන්න එතකොට හිස් දේවල් දිහාට තමයි. නේද? හොඳයි. ඔය ටික කරපාඩම් කරගෙන දැන් අපි පුරුදු පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. වැරද්දක් කරන්න යනකොට ප්‍රාණඝාතයක් කරන්න යනකොට හොරකමක් කරන්න යනකොට කාමවර්ධවා හැසිරෙන්න යනකොට බොරුවක් කියන්න යනකොට මට ඒ සිහිය එන විදිහට හදාගන්න ඕනේ. හරි. කේලමක් කියන්න යනකොට මම මේ කේලමක් කියන්න යන්නේ කියලා ඒක අපි ගිය සතාවෙත් කතා කරේ සත්‍යේක්ෂාවක් ගැන. හරි. එතකොට ප්‍රායෝගික ක්‍රියාකාරකම කතා කරන්නේ නැතුව මම මේකේ තියෙනවා මේ මොනවද සති මේ සම්පජාන හතරක්. සාර්ථක සම්පජානය, සත්‍රාය සම්පජානය, ගෝචර සම්පජානය, අසම්මෝහ සම්පජානය කියලා ගොඩාක් ධාති තියෙනවා. දැන් මම දේශනාවේ ඔය ඔක්කොම එක කියලා දාන්නද නැත්නම් කරන්න දෙයක් එකක් කතා කරන එක වටිනවද? ඔක්කොම කියලා දාන්න. ඔක්කොම කියලා දැම්මේ නිවන් මාර්ග දේශනා මාලාවේ. හරිද? මේක අපි මොකද්ද කරන්නේ? දන්න දේ ක්‍රියාත්මක කරන්නේ. මොකක්ද අපේ තේමාව? නිවැරදිම වෙනසකට නිවැරදිම නිවැරදිවම අපි වෙනස් වෙන්න ඕනේ. නේද? හැපීමෙන් විතරක් ඒක වෙන්නේ නෑ. අපිට පුළුවන් වෙන්නේ අපේ සංසාරේම බේර ගන්න. හරි මේ ජීවිතේ ඇවිල්ලා අවසාන මොහොතේ ඇස් දෙක පියා ගන්නකොට මම සාර්ථක ජීවිතයක් ගත කරා කියලා මට නේද? නිරහසේ අඩුම තරමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන தත්ත්වය පැත්තක තියන්න ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යම දෙයක්. නමුත් ඒක මම පැත්තට තියන්න එතෙන්ට යන්න බැරි වුණොත් නේද? මම සාර්ථක ජීවිතයක් ගත කරා කියලා පසුතැවිලි නැතුව අවසාන කාලය හරිය සුවසේ භාවනාවක්වත් කරගන්න පුළුවන් වෙන බලන්න සාංගික දානයක් දෙන්න බෑ හොරකම් කරලා account වල සල්ලි තියන අයට. දන්නවද ඒක? හ්ම්. දෙන්න පුළුවන් දුන්නට සාංගික වෙන්නේ නැහැ. සාංගික වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ ඒක ධර්මයෙන් ලැබුණ දෙයක් නේ. ඉතින් ජීවිත කාලයේ සාර්ථකභාවයට එන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද අද අපි ප්‍රායෝගික වැඩපිළිවෙල විදිහට කතා කරන්නේ අපි පුහුණු කරන්න ඕනේ. සතෙක් දැකලා මරන්න හිතෙනකොට මధుරයක් වැහැලා මధుරයක් කනවටේ කරකිලා මරන්න හිත යෙදෙනකොට මේ සතා අහිංසක සතෙක් කියලා මේ සතා මැරිය යුතු නෑ මේ සතා එරවලා දැමිය යුතුයි මරලා මදුරු ඉවර කරන්නද හරි කවදාකවත් කියලා අපේ මනසට නැගෙන විදිහට මේවැය මට විපාක තියෙනවා කියලා මනසට නැගෙන විදිහට මනස හදන්න ඕනේ. හැදුවේ නැත්තම් ඒක වෙන්නේ නෑ. අන්න එහෙම එනවනම් ඒකට කියනවා දන්න නුවණ පිළිබඳ සිහිය කියලා. තේරෙනවද? සිහිය ආවේ නැත්තම් අපිට මේක කරන්න පුළුවන්කම නැහැ. මොකද කියන්නේ වැඩේ කරන්න කැමතිද? හ්ම්. වැඩේ කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ අපි හැමදාම අදිස්ථානයක් කරන් නිකන් නෝන පරුස වචන ගැන ඊයේත් මම මේ උදාහරණේ කිව්වා. ආයෙ කියන්න ඕනේ දැන් මතක තියෙන්න. අපිට ඒලාට තරහ යනවානේ. තරහ ගියාම වැඩියෙන් පරුස වචන කියන්නේ කාටද? ගොඩක්ම ළඟින් ඉන්න අයට. නේද? ගොඩක්ම ආදරය කරන අයට හොන්ටට රිදෙන්න වැඩියෙනුත් එක දාලා දෙනවා. නේද? එතකොටම තරහා අඩු වෙනවා. නේද? තරහ අඩු වුණාට පස්සේ මොකද හිතෙන්නේ? පව් කියලා හිතනවා. නේද? ඊට පස්සේ මොකද්ද ගන්න තීරණය? ආයෙනම් මම කවදාකවත් එහෙම දෙන කියන්නේ නැහැ කියලා. එහෙම නේද? ඒ වෙලාවට ගන්නව නේද එහෙම තීරණයක් ආයෙනම් මම කවදාකවත් එහෙම හිතරින් දන්නේ නැහැ කියලා. එහෙම අරන් නැද්ද? අරන් තියෙනවා. නේද? ඊට පස්සේ හිතරිද්දුවේම නැද්ද? ඒ වගේව කිව්වෙම නැද්ද? අන්න ඇයි ඒ මං අදිෂ්ඨානය ගත්තට කෙරෙන්නේ නැහැ. නොකෙරෙන தත්ත්වයට මම මගේ මනස සකස් කරේ නැහැ. හරි එහෙනම් දස අකුසලයෙන් වළකින්න කියලා නෙවෙයි මම කෙටියෙන් කියන මම කියන ටික ඔක්කොම දස අකුසලයෙන් වළකින්න කියලා නෙවෙයි මේ කියන්නේ. හරි මේක හරි පහසු ක්‍රමයක් මේ කියලා දෙන්න යනවා. සිල් ලකින්න ඕනේ නැහැ. සිල් ලකින්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. හරි. දැන් මම හිතේ ආ මෙච්චරකම් හොඳට බණ කිව්වා හාමුදුරුවෝත් එහෙනම් වෙනත් මොකක් හරි අමුතු එකක් පටන් ගන්නවා වගේ යන්නේ නේද කියලා. ඔව් සිල් රකින්න ඕනේ නැහැ. සිල් රකින්න ඕනේ සිල් රැකෙන විදිහට ඒ ත්‍රිසික සම්පූර්ණ කරන්න බලන්න. සිත හදන්න හරිද? එතකොට සිල් රකින්නවා නෙවෙයි සිල් රැකෙනවා. හරිද? බලන්න ඒක කොච්චර හොඳ දෙයක්ද කියලා නේද? ඒක තමයි ඇත්තටම විය යුතු දේ. දස්මිටි කාගෙන සිල් රකින්න එක හරි අමාරුද නැද්ද? අමාරුයි. ඒ වෙලේ හරි අමාරුයි නේද? සිල් රැකෙන විදිහට අපේ හිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඒක නොකර සිල් රැකෙන්නේ නැහැ කියලා දන්නවා. හරි. ඒ කියන්නේ හරියටම අනතුරු සිද්ධ වෙන වෙලාවේ ඒ කියන්නේ අනතුරු තමයි සිල් කැඩෙන එක. අනතුරු සිද්ධ වෙන වෙලාවේ මට සිහිය එන්න ඕන. එන විදිහට මම හදාගන්න ඕනේ. හරි. මේක ප්‍රායෝගිකව කළ හැකි ක්‍රමවේදයක්. අපි භාවිතා කරන්න ඕනේ. හරි. පන්සිල් අපි සමාදන් වෙනවා. හරි. පන්සිල් සමාදන් වෙන අතර වාරයේ අපිට පුළුවන් පොඩි ක්‍රමයක් පාවිච්චි කරන්න. අපි හිතමු පළවෙනි හත ගමක අපි ඔක්කොම පැත්තකින් තියමු ඔය ඔක්කොම මේ දැඩි ලෝභ දේශ මොහ කියන සම්‍යක් දෘෂ්ටි මේ මිත්‍යා දෘෂ්ටි කියන එකක් ටිකක් අපි තියමු පැත්තකින්. අපි හදා ගන්නවා පුංචි සටහනක්. හරි. ඒකට නම දා ගන්නවා ප්‍රත්‍යවේක්ෂා සටහන කියලා. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ නැවත විමසා බැලීම. නුවණින් විමසා බැලීම. ඒක ලියා ගන්නවා ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානෙන් වැළකීම, කාමයේ වර්ධ හැසිරීමෙන් වැළකීම, බොරු කීමේ වැළකීම, පරුස වචන කීමේ වැළකීම, හිස් වචන කීමේ වැළකීම, සම්ප්‍රප්පලාපා එරීමෙන් වැළකීම කියලා. හරිද? ඉතින් ඔය දැනට බොහෝ දෙනෙක් පරිගණකාසිතව කටයුතු කරනවා. ඉතින් ඔය Excel sheet එකක් වගේ හදාගන්න හැමෝම ඔය ටික දාන්න. හරිද? හදාගෙන අනිත් පැත්තෙන් හදාගන්න දින ටික. නේද? නැත්තම් දින පුතා ලෑස්ති කරගන්න. දින පුතේ උඩින් 1 2 3 4 කියලා ඒ ටික දාගෙන හැමදාම දින පුතේ 1 2 3 4 කියලා දාගන්න උඩින්ම ලියාගන්න එක කියන්නේ ප්‍රාණඝාතය. දෙක කියන්නේ හතත් හදාන්නේ. තුන කියන්නේ කාමයට ඇසෙන්නේ. මොකද ඇයි අපි මේක කරන්න ඕන? සසර සුවපත් කරගන්න ඕනේ හැමදාම පව් කර කර පව් කර කර ඉඳලා නේද ওই පාපයන් කරනවා කියන්නේ මොකක් කියලා සඳහන් කරලා තියෙනවා ණය ගන්නවා වගේ කියලා නේද ණය ගත්තාම මොකද කරන්න වෙන්නේ ගෙවන්න වෙනවා ඉතින් අපි පව් කරගත්තාම අපිට ඒක ගෙවන්න වෙනවා හරිද අන්තිම පොලියත් එක්ක ගෙවන්න වෙන්නේ නිකන් නෙවෙයි ඒකින් දා අපි මොකද කරන්න ඕනේ ඔන්න ඔය විදිහට පුහුණු කරන්න ඕනේ ඒක පාටම අමාරුයි දැන් අපි ළඟ තියෙන හොඳ chart එකක් හරි මේක මේ පැත්තට දින ටික තියෙනවා එතන මේ පැත්තට 1 2 3 1 2 3 කියලා තියෙනවා. හරි. මේ පැත්තට හරි කොයි පැත්තට හරි තමන් පහළ විදිහට. දිනේට අදාළව හැන්දෑව නිදා ගන්න ඉස්සලා බලනවා මේ හතෙන් මගේ අතින් කෝකද කැඩුනේ නේද? කැඩුනේවට වැරද්දක් දානවා. කැඩින්න නැතිවට හරියක් දානවා. ඊළඟ දවසෙත් බලනවා. ඊළඟ දවසෙත් බලනවා. ඊළඟ දවසෙත් බලනවා. මෙහෙම කරොත් මොනවා වෙයිද? මුලදී හරි ලකුණුයි වැරදි ලකුණුයි මාරු මාරුවට තියෙනවා. හරිද? ප්‍රාණඝාත වල තියෙනවා. මදුරු එහෙම මරන හින්දා. හරිද? හොරකම් වල හුඟක් අය නෑ. හැබැයි කාර්යාලය දුරකථනයෙන් අනවශ්‍ය අදාළ නැති අවසරයක් නැතුව දුරකථන ඇමතුමක් ගැනීම වැටෙන්නේ කොහෙටද? හොරකමට. හරිද? හාමුදුරුවෝ ටිකක් අන්තයට යන්න වගේ යන්නේ. හාමුදුරුවෝ හදන්නේ අපිට මේ අඩුම ගානේ නේද? හ්ම්. අනිත් මිනිස්සු මේ මෙච්චර මේ කෝටි ගණන් වලින් නේද මහ ලොකු බැංකු පිටින් හොරකම් කරනවා. මේ ආම්දුරු හදන්නේ අපේ මේ මේ අපිට මේ අඩුම ගන්න ඔෆිස් එකේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න එක නවත්තන්න. ඇයි මම එහෙම කියන්නේ? බුදුහාමුදුරු ඇයි අපිට එච්චරම පරිස්සමෙන් ජීවත් වෙන්න කිව්වේ? අපිට තියෙන ආදරයට කියලා දන්නවා. නේද? අපි තිරසංගත වෙලා නොයෙකුත් විපාක ලැබෙන තැන්වල උපත් වේලා දුක් විඳී කියලා බයටයි ඒ. නේද? ඒක නොවෙන්නයි ඒ වගේ වැඩ පිළිවෙල සකස් කරලා දුන්නේ. අන් අය මහා පරිමාණයෙන් මේ දේවල් කරන එක ඇත්තයි. මම ටික ටික ටික ටික හුරු කරන්න ඕනේ. මේව අඩු කරගන්න. හරිද? කරලා බලන්න ඒවට පුදුමාකාර ආශිර්වාද සහිත ලැබීම් ලැබෙනවා. ඕව නවත්තපන්. හරි. ඉස්සෙල්ලාම ලොකු ලොකු දේවල් නවත්තන්න. හරිද? පොඩි දේ වැරද්ද වැරද්ද විදිහට දකින්න සාධාරණීකරණය කරන්න එපා. හරි. අපිට හුඟක් වෙලාවට තියෙන්නේ මහා මුහුදෙන් ඉතින් වතුර විදුරා ගත්ත මොකද මහා මහා මුහුදෙන් වතුර බාල්දියක් ගත්ත මහා මුහුදට දැනෙනවනේ නේද ආණ්ඩුවෙන් ඉතින් ඔය කෝල් එකක් ගත්තම මොකද නැත්නම් අපි සත්‍යවාදීව ඉතා සත්‍යවාදීව ජීවත් වුණා ටික ටික ටික ටික ටික ටික අපිට අපේ විසුද්ධියට අපිපත් වෙනවා හරිද මම ඇවිල්ලා වීර චරිතයක් මම ඇවිල්ලා බෝධිසත්ව චරිතයක් ආන් එහෙම හිතන්න හරිද ඔකට මම එක උදාහරණයක් කරන ඕන මතක දැන් දැන් දස කුසල් මතක තියාගන්න කිව්වා. දැන් සිහිය උපදවා ගන්නයි හදන්නේ ටික ටික. සිහිය හදා ගන්න යන්නේ මම. ඒ අතර වාරේ හැම වෙලෙම මතක තියාගන්න ඕන තව කාරණාවක් කියන්නද? අහලා තියෙන එක කතාවක්. දෙවියෝ පය ගහන්න බය දිනේ යක්කෝ පිනුම් ගහනවා කියලා. හරි. මේ පාපයන් සිද්ධ කරගන්න ගැනීමේ බය දන්නේ නැති අය ඇත්තටම තමන්ගේ මුළු සසරම විනාශ වෙන වැඩ පිළිවෙල සකස් කරගෙන. සසරම විනාශ වෙන වැඩ පිළිවෙල සකස් කරගෙන ආය ගොඩ එන්න නම් ලේසියකට වැව પરම්පරා ගානකට හොරකම් කරගත්තේ ගන්න කට්ටිය. නේද මතකයි නේද මම කියලා දීලා තියෙනවා කුම්බාණ්ඩ වෙලා උපදිනවා කියලා අල්ලස් ගන්න අය. හ්ම් ඒකත් කියලා මින්නම්කෝ. නේද? කුම්බාණ්ඩ කියලා කියන්නේ කුම්බ අණ්ඩ කලයක් විතර අණ්ඩයක් තියෙන කෙනා. ඒ പ്രേත විසේ ඉන්න සතෙක්. හරිද? പ്രേත විසේ කියන්නේ අපේ ඇහැට ගෝචර වෙන්නේ නැති තවත් තලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තල 31ක් තියෙනවා කියලා. හරිද? මේ විද්‍යාව තාක්ෂණික විද්‍යාව කියනවා මුලදිම ත්‍රිමාන විතරයි අපිට වෙන්නේ ත්‍රිමානනේ. නේද? මාන තුනයි. උස දිග පළල. චතුර්මානයක් තියෙනවා කියලා ඔයාලට දැන් කියන තාක්ෂණික විද්‍යාව මාන 11ක් තියෙනවා කියලා. හරි? භෞතික විද්‍යාව කියන මාන 11ක් තියෙනවා කියලා. එහෙනම් ත්‍රිමාන වලට අමතරව මානයක් තියෙනවා නම් ඒක අපිට පේන්නේ නෑ. එහෙනම් പ്രേතය, භූතය ආදී අපි ආකාශට්ටාදී බුම්මට්ටා කියලා කියන්නේ නේද? භූමාටු දෙවිවරු අපිට පේන්නේ නෑ. මේ ඇහැට පේන්නේ නෑ. සමහරලාට ඉඳලාමත් ඩිජිටල් කැමරා වලට එහෙම හොවෙච්ච අවස්ථා තියෙනවා නේද සමහර සත්ත්වයින්ව? හ්ම්. එහෙනම් අපේ ඇහැට ගෝචර නැති ඒවා තියෙනවා. ඒක අපිට බල්ලන්ගේ ජීවිතය ගැන හොයපුවාම හොඳටම අපේ නාසයට ගෝචර නැති ගඳ එයාලට හරියට දැනෙනවා. ඒකෙන්ද තමයි දැන් බලන්න හොරෙක් මොන හරි අරගෙන ගියා නම් මේ හරිය ආයේ ගැවසුණා නම් එයාගේ ඇඳුමක් හරි තිබ්බනම් අපිට දැනුන්නේ නැතුවට ඒකේ ආග්‍රහණය දිගටම තියෙන පාර දෙකේ. ඒක බලන්න දැනෙනවා. අපිට දැනෙන්නේ නේද? සමහර ශබ්ද බලන්න ඇහෙනවා. අපිට ඇහෙන්නේ නැති ශබ්ද තියෙනවා. එහෙනම් අපිට නොපෙනෙන ලෝකයක්, නොදැනෙන ලෝකයක් මේකේ තියෙනවා නේද? ඒක කියනවානේ හර්ට්ස් 20ත් 20000ත් අතර ශබ්දේ විතරයි අපිට ඇහෙන්නේ. ඊට වැඩිය අඩු ශබ්ද සහ වැඩි ශබ්ද බලන්නට ඇහෙනවා. එහෙනම් මේ අපිට නොපෙනෙන දේවල් තියෙනවා. එහෙනම් මේ പ്രേත વિશે තවත් ඒ പ്രേත කවුද කපුට අනුනු ඉන මස් කඩාගෙන කන සත්තු. එතකොට ඒ මානේ ඉන්න මේ සතාට මේ මේ මේ මිනිස්සයා වගේ ඉපදිලා ඉන්න කෙනාට තියෙන අණ්ඩයක් තියෙන ඒක කලයක් වගේ උස්සන යන්න ඕනේ. ඒක උස්සගෙන යන්න ඕනේ ඒක කරේ තියාගෙන යන්නේ. ගින ඉඳගන්නෙත් ඒක උඩ. ඒක තියලා. ඒ මදිවට ඒක හරියම වේදනාකාරී විතරක් නෙවෙයි ඒක ඇවිල්ලා සතු කොටන එකට ඇවිල්ලා. අනන්ත දුක් විඳිනවා. මේ කවුද? කුම්බාණ්ඩය. කාවල කුම්බාණ්ඩය වල ඉපදුනේ රජගහ නුවර කුම්බාණ්ඩය වල ඉපදුනේ. අල්ලස්කප්පු මිනිසයා. හරිද? දැන් මේ වෙනකොට කුම්බාණ්ඩ ලෝකේ කොච්චර ලොකුයක්ද? නේද? හ්ම් කුම්බාණ්ඩ ලෝකේ කොච්චර ලොකුයක්ද කියන්නේ ලංකාවේ? ඒක ඔය යන්තම් අපේ මිනිස්සු දැනගත්තා නම් ඒ සිහිය ආවනම් බය වෙනවද නැද්ද? බය වෙනවා. අනිත් එක සිල් කඩන කෙනාගේ භෝග සම්පත් විනාශ වෙනවා. හරි. කාලයක් සිල් රැකලා බලන්න තදින් ජීවිතයෙන් සකස් වෙන හැටි. හරි. අනිත් එක තමයි මෙතන අපි කතා කරන්නේ මේ මේ ජීවිතය සාර්ථක කරගැනීමට කළ යුතු සිහිය උපදවා ගන්න සිහිය වර්ධනය කරගන්න හැටි. පින්නත් මේ ඔය විදිහට ඔය ටික දැනගෙන ඔය අපි කතා කරපු දේවල් අනුව අපි අර විදිහ සටහනක් අරගෙන යනවා කියලා හිතන්නකෝ. හදාගෙන එක සත්‍යයක් සටහන කියලා එකට දාගෙන. හරි? මම කියනවා සිහිය වැඩි වෙන්න නම් සිහියෙන් ඉඳලම් පුරුදු වෙන්න ඕනේ නේද? සිහිය වැඩි කරගන්න නම් සිහියෙන් ඉඳලම් පුරුදු වෙන්න ඕනේ නේද? වෙන ක්‍රමයක් නැහැ. බලන්න ඔය සිල් රකින්නකොට මොකද වෙන්නේ කියලා. මම අහන්නම් ඒතර උත්තරේ හම්බෙයි ඒකෙම හොයාගත්තාම මොකද වෙන්නේ කියලා. අපි හිතමු අපි මේ වගේ අදිෂ්ඨාන කරගෙන වැරදි නවත්තන්න ඉස්සෙල්ලා මගේ කාමරේට මදුරු ආවම මම පටස් පටස් පටස් නේද? අහුවෙච්ච අහුවෙච්ච තේ සලනවා. හ්ම්. නේද එක දවසක් මට මතකයි මම ඒකට නම් පොඩි අනුම්පද කීපයකුත් කිව්වා ඒක විහාරස්ථානයකට බණ කියන්න ගිහිල්ලා හවස පන්සිල් සමාදන් කරනකොටම දුන්නා පාරවල් දෙක තුනක් පානාතිපාතා වේරමණී කිය කිය ගැහුවා. මම ඊට පස්සේ ඉතින් කිව්වා දාන එක මට ඇහුණා මෙහෙම සද්ද කීපයක් <laughs> නේද? එතකොට මේ කිසිම සිහියකින් නෙවෙයි ඉන්නේ. ඉතින් අපි අර විදිහට අපි හිතමු දවසකට අපි අතින් මధుර 20ක් මරනවා කියලා. දැන් මේ වගේ අදිෂ්ඨානයක් අරගෙන අර වගේ සටහනක් හදාගෙන මම ඉන්නවා නම් විශ්වම බේරෙයිද? එදා දවසේ විසම්බේරේද? නෑ. යම් ප්‍රමාණයක් අඩු වෙනවා යම් ප්‍රමාණයක් මැරෙනවා. අපි හිතමුකෝ 12ක් බේරුණා 8ක් මැරුණා කියලා මගේ අතේ. දැන් මම ආයතන කියලා අද 8ක් මැරුණානේ. හරි. කියලා මම මේක කොහොමවත් කරන්න දෙන්නේ නෑ කියලා හිතාගෙනට ඊළඟ දවස වෙනකොට 8ට වඩා වැඩි වෙයිද අඩු වෙයිද? වැඩි වෙයිද අඩු වෙයිද? අඩු වෙනවා කියලා මෙයා කියනවා. කොහොමද දන්නේ? අඩු වෙනවා කියලා දන්නේ කොහොමද? අඩු වෙනවා කියන එක ඇත්ත. ඔව් අඩු වෙනවා කියලා අපි දන්නවා. අපේ අත්දැකීමෙන් දන්නේ. යමක් පුරුදු කළොත් ඒක ක්‍රමානුකූලව නේද? පුරුදු වෙන බව දන්නවා. ආයාසයෙන් යමක් කරොත් નિરાයාසයෙන්ම කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා කියලා අපි දන්නවා. එහෙනම් මොකද්ද? ඇයි මරණ වාර ගන්න අඩු වෙන්නේ? අපේ සිහිය වැඩි වෙන හින්දායි. සිහිය වැඩි වෙන හින්දායි. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට සිල් හතක් ආරක්ෂා කරොත් කෙනෙක් අමාරුවෙන් හරි. හරිද? තරුණ දරුවෙක් තීරණය කරොත් මම මගේ යාළුවොත් එක්ක කතා කරන්න ප්‍රයෝජනවත් දෙයි. හරිද? මම දුරකථනයෙන් බලන්නේ. ඒක දාගන්නවා. ඒක දාගන්න මම කියන්නේ මෙහෙම තීරණයකට එන්න. හරි. මම මගේ සතුට සඳහා අල්ලාප සල්ලාපේ යෙදලා ඉන්නවා. ඒක මට අවශ්‍ය දෙයක්. හරිද? යාළුවෙක් එක්ක අල්ලාප සල්ලාප එදිලා ඉඳීම තරුණයෙකුට අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. හැබැයි ඒකේ සීමාවක් තියෙන්න ඕනද නැද්ද? නේද? අන්න එහෙම හදාගන්න කෙනෙකුට පුළුවන්. හරි අපි තමු කෙනෙක් පරිගණක ක්‍රීඩාවකට පුරුදු වෙලා තිනවා කියලා. එයා මෙන්න මෙහෙම තීරණයක් ගන්නවා. හරි. මේක මම අසාමාන්‍ය විදිහට මේකෙම ඉන්නවා. මට කවුරුවක්වත් මෙඩල් අරන් එන්නේ නැහැ දෙන්න. නේද? ඈ මේකේ එන මේක තේරුමක් නැති මානසික ඇබ්බැහියක්. නේද? හරි. මම මොකද කරන්නේ? මම මෙන්න මෙහෙම කරනවා. පැය එකමාරක් ප්‍රයෝජනවතර කරොත් පැය භාගයක් මට ඉඩ දෙනවා මම. නීතියක් දා ගන්නවා. හරි. ආය පැය එකා නැත්නම් පැයක් වැඩ කරොත් පැය භාගයක් දෙනවා. ඒ විදිහට ක්‍රමානුකූලව ප්‍රයෝජනවත් වැඩ වලට හිත යොමු කරනවා. හරිද? ටික ටික ප්‍රයෝජනවත් දේවල් කරනකොට දන්නවද? නිෂ්ප්‍රයෝජන දේවල් ගොඩාක් වෙලා කරපුවම අපේ හිත ලොකු දුරකට අන්තිමට පත් වෙනවා. දුකට පත් වෙනවා. නේද? මගේ කාලය නාස්ති වෙනවා කියලා. ප්‍රයෝජනවත්තර වේගෙන් වේගෙන් වේගෙන් කරන කෙනෙකුට සන්තෝෂෙම ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අපි අර ඕන් නැති වැඩ කරෙත් මොනව කරන්නද? සන්තෝෂයෙන්. දන්නවද? ඕන් නැති වැඩ කරේ සන්තෝෂයෙන්. හැබැයි ඊට වැඩිය සන්තෝෂයක් ප්‍රයෝජනවත් වැඩ කරපු කෙනාට ලැබෙනවා. අන්තිමට මොකද වෙන්නේ? අපේ හිත සන්තෝෂය තමයි ඉල්ලන්නේ හැම වෙලේම. අන්තිමට අපේ හිත පරිවර්තනය වෙලා අන්තිමට බලනකොට මොන පැත්තටද? හොඳ දේවල් කරන්න. හොඳ දේවල් කරන්න මගේ හිත මාව බල කරන්න පටන් ගන්නවා. එයා හරිය සාර්ථක ගමනක් යනවා. සතර සාර්ථක කරගන්න මේ ජීවිතය සාර්ථක කරගන්නවා. ඒකින්ද ඔන්න ඔය වගේ Tamanට අවශ්‍ය කරන Tamanගේ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙන දේවල් හොයාගන්න ඕනේ. හරිද? සතරම සාර්ථකත්වයට පත් වෙන කාරණා හතක් තමයි මම කිව්වේ. මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, අසත්සදානෙන් වැළකීම, කාමයේ වර්ධනයෙන් වැළකීම, බෝරු කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම සම්ප්‍රප්ලාපයෙන් වැළකීම. හරිද? මේ ටික කටපාඩම් කරගෙන මේ සටහන හදාගෙන සටහන පවත්වාගෙන යන්න ඕනේ. කවද්ද පටන් ගන්නෙ? ලබන සතියේ. නෑ. හරිද? අපි මේ පිළිබඳ බ්‍රහස්පතින්ද සාකච්ඡා කරනවා. මේ ආයෙත් තියෙන ගැටලුව. හරිද? ඒකින්ද අදම පටන් ගන්න ඕනේ. හරි ආයෙ කල් දාන්නේ නැහැ. හරි? බෞද්ධයාගේ දින පොතක් තියෙනවා. මම බෞද්ධයෙක්. මට තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච හිත ශක්තිමත් කරන වැඩ පිළිවෙලක්. හරිද? මම ඊයේත් මතක් කරා. සිහිය කියන්නේ පිහිය වගේ. හරිද? මතක තියාගන්න ලෙසින් එහෙම කිව්වා. හරි. පිහිය තිබ්බට වැඩක් නැහැ. පිහිය මොහ නැත්තම්. හරි. එතකොට පිහියෙන් කපන්න යම් කෙනෙක් මොනවා හරි එක જાතියක් කපන්න පුරුදු වුණොත් අනිත් જાතිය කපන්න ආය පුහුණු වෙන්න ඕනේ නැහැ. සිහිය කියන ගුණාංගය වර්ධනය කරගත්තොත් සිහිය කියන ගුණාංගය වර්ධනය කරගත්තොත් ආය වෙන වෙනම ඒවට සිහිය උපද්දවන්න වෙන්නේ නැහැ. එයාට හැපතනකදීම සිහියෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන්ද සිහිය කියන ගුණාංගය වර්ධනය කරන්න මොකක් හරි උපක්‍රමයක් ඕන. ඊයේ අපි කතා වුණා අසුභ භාවනාවක් ගැන සිහිය වර්ධනය කරන්න. අද මේ අපි ඊටත් වැඩිය පහළ ඊටත් වැඩිය ප්‍රාථමික දෙයක් කතා කරන්නේ. ඒ කතා කරන්නේ මේ අපේ සිහිය වර්ධනය කරගන්න මේ වගේ සටහනක් පාවිච්චි කරලා දවස ගානේ තමන්ගේ සාර්ථකත්වය මනින්න. හරිද? මැනලා මාසේ අන්තිමට මධ්‍යයගය හොයන්න. හරිද? ඒ මාසෙට අදාළ මධ්‍යයගයක් තියෙනවා එතකොට. නේද? මේ මාසෙට අදාළ මේ ප්‍රාණඝාතයට මට අගයක් තියෙනවා. මේවා කරන්න කවන්නේ මේවා ලැජ්ජාවෙන් දේවල් නෙවෙයි. හැම දෙයකම දත්ත පවත්වගෙන යනව නේද ඔය? ඒක කාපු ඒවා, බීපු ඒවා, නාපු ඒවා, ඇඳපු ඒවා, වියදම් කරපු ඒවා. කොහොමද තියෙන ලොකු ලොග් සටහන් පොත් දැකලා තියෙනවා. <laughs> ඈ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න සසර සාර්ථක කරගන්න ලොග් සටහන් පොත තියාගත්තොත් මොකද? නේද? ඔය කොහොමද අන්තිමට අන්තිමට අපිට තියෙනවා මේ මොකද සම්මුඛ පරීක්ෂණයක් තියෙනවනේ මැරෙන්න යනකොට. මොනවද පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභී සංස්කාරයන් කියන්නේ කරපු පින්පව් භාවනා ආදී දේවල් ගැන ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ අනුව තමයි තෝරන්නේ. මෙයා ගොනෙක්, මෙයා බල්ලෙක්, මෙයා හරකෙක්, මෙයා ඉබ්බෙක්, මෙයා කුකුලෙක්, මෙයා පෙරේතෙක්, මෙයා දෙවියෙක්. ඒවා තෝරන්නේ සම්මුඛ පරීක්ෂණය. හරි. හරියට ඒක කරන්නේ කරවන්නේ නෑ. අපි තුලම තියෙන මේ සංස්කාරයන් හේතුවෙන් ඊළඟ භවය සකස් වෙන. අන්න අර වගේ සිහියක් තියාගන්න. මට ඉන්ටර්විව් එකක් තියෙනවා අන්තිමට. නේද? ඒකෙන් මාව කොයි තලයටද කියලා තෝරලා තමයි යවන්නේ. හරි. මෙහෙම මං හොඳ නැති නැටුවොත් මට හොඳ ඒවා හම්බ හොඳයි. ඉතින් අරකකුත් නෑ. මොකද අතපය ශක්තිමත් සමහර සත්තුන්ගේ නේද? අපිට වැඩි හොඳයි නේද? දැන් මේතර අඩුපාඩු තියෙන ඒවා තියෙනවා අපිට වලිගයක් නෑ. වලිග හම්බ වෙනවා. නේද? හොටක් නෑ. හොටක් හම්බ වෙනවා. තටු නෑ. තටු හම්බ වෙන උඩින් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ වැඩි වෙනුත් එක්ක හම්බ වෙන ඉතින් හොඳයි නම් කමන්නේ. ඒ වගේ මෙනෙහි කරලා මම නේද මම ජීවිතය ගෙනියන්නේ තනියම. කියන්න බොරුද කියලා. හිතේ තියෙන නොයේකුත් පීඩාකාරී තත්ත්වයන් අවශ්‍ය දේවල් අවශ්‍යතාවයන් තියෙනවා අපිට පෞද්ගලිකව ඒවා කාටවත් කියනවද කියනවද නෑ ඒවා විසඳගන්නේ තනින් ඇයි කාටවත් කියන්නේ නැත්තේ? කියලා වැඩක් නැහැ අනාරි. කියලා වැඩක් නැහැ නේද? කියලා වැඩක් නැති හින්දා. එහෙනම් තනියම ජීවත් වෙන්නේ නේද? එහෙනම් තනියම තනියම ජීවත් වෙන්න වෙලා තියෙන මේ ජීවිතේ තනියම විසඳ ගන්න පුළුවන්. නැත්තම් අපි හොඳටම තනි වෙනවා අන්තිමට තිරසංගත තත්යකට පත් වෙනවා. දැන් නම් පුරාල්ලන්නවත් පුළුවන් නේද? ඒකින්ද අපි ගොඩාක් දේවල් මෙනෙහි කරලා අපේ සිහිය හදා ගන්න ඕනේ. හරිද? ඊළඟට මේවා මේ විදිහට පුහුණු කරොත් පාසල් යන ළමයි මේවා පුහුණු කරන තත්ත්වයටපත් කරොත් අපි මේ විදිහට තත්ත්වයක සටහනක් පාවිච්චි කරන්න පුරුදු වුණොත් ඒ සටහනේ තව ඉතින් Tamanට ඒ සටහන පුරුදු වුණාට පස්සේ හරි පුදුම දේවල් තියෙනවා ඒක කරන්න පුළුවන්. හරි අයියා අපි දැන් මේ මං කිය පිහිය පිහියෙන් කපන්නද පුරුදු වුණේ. ඊට පස්සේ අපි හිතමුකෝ කෙනෙකුට අරමුණකට යන්න ඕන. හරිද? එයාට අරමුණ මෙනෙහි කරන්න ඕනේ යන්න. ඉතින් එයා එයාගේ ජීවිතේ වැඩියෙන්ම බාධා සිද්ධ වෙන සමහර දේවල් තියෙනවා. අපි හිතමු වැඩ කල් දාන එක බාධාවක් කියලා. හරි. එයා මොකද කරන්නේ? අර ක්‍රියා කරනවා. මම වැඩ කල් දාන්නේ නෑ. හරි. අපි හිතමු ඔහේ වැතිරි වැතිරි කම්මැලිකමට ඉන්න එක බාධාවක් කියලා එයාට එයා දන්නවා. මගේ ජීවිතේ ලොකුම අඩුපාඩුව ඒක කියලා. අන්න අර ලයිෆ් ස්ටයිල් එයා දැන් ඉතින් අර අර හතෙන් පුරුදුනානේ. හරි අමාරුම ටිකෙන් පුරුදුනහම එයාට ඊට පස්සේ පුංචි තැන්වල එයා ලයිෆ් වල දාගෙන දවස් ගානක් පුහුණු කරපහම ඊට පස්සේ එයාට මැෂින් එකක් වගේ. හරි. ඕකට කියන්නේ සිංහලෙන් නේද? අභිප්‍රේරණය කියලා. නේද? ඉංග්‍රීසියෙන් කියනවා motivation කියලා. හරි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ තරම් අපිව අභිප්‍රේරණයට ලක් කරපු තවත් ධර්මයක් තවත් ශාස්ත්‍රඥයන් වහන්සේ නම නෑ යහපත් දෙයට යහපත් දේ වර්ධනය කරන ක්‍රමවේදයක් අපිට කියලා දුන්නා. ඒක නිසා අපි බෞද්ධ විදිහට මහා පුදුම සත්‍ය කොටසක් වෙන්න ඕනේ. මේ වගේ පිරිහිලා යන පිරිසක් වෙන්න බෑ. අද අපේ තරුණ දරුවෝ හුඟක් අය උදේට නැගිටින්නේ ඕ ලෙවල් ඉවරුණාද ඒ ලෙවල් පටන් ගන්නකම් නැත්නම් අධ්‍යාපනය අතහැරියාද නිවසේ චර්යාව දැක්කද? මං කියන්නද නැත්නම් මේ අත්තෝම කියයිද නේද? උදේ නැගිටින්නේ 9ය. නැගිටලා මොකද කරන්නේ? දත් මැද මැද එළියට වෙලා ගොදුරක් හොයනවා. මොකද්ද ගොදුර? ඒ වගේම තව එක්කෙනෙක්. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න රවුමක් යන්න. නේද? ඊට පස්සේ අම්මගෙන් තාත්තගෙන් කාලා ඇවිදලා නේද? සමහර අය හැන්දෑවට මත් වෙලා පවා එනා ඉන්නවා කිසිම වැඩකට නැති දෙයක් කරන්නේ නැති ස්වභාවයකටපත් වෙලා තියෙනවා. ඒ තමයි ඒ කට්ටියගේ අඩුපාඩු හැරට හදාගන්න අවස්ථාවක් ලැබුණේ නෑ නේද? එතකොට අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දුගී දුප්පත් බැලමෙහෙරකම් කරන මට්ටමට පත් වෙලා නේද? ලස්සනට තිබ්බ මූණු, ලස්සනට ඇඳපු මිනිස්සු, ලස්සනට ජීවත් වෙච්ච ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු නේද? අනිත් අයගේ බැලමෙහෙරකම් කරන කෙඩෑරි වෙච්ච, හීන්දෑරි වෙච්ච, මූණ බලපුවම වේලිච්ච ස්වභාවයකට පත් වෙච්ච නේද? හ්ම් වැරහැඩි අඳුම් වගේ අඳින ස්වභාවයක් තියෙන හීන දීන වෙච්ච જાතියක් බවට බෞද්ධ ධර්මයෙන් පෝෂණය නොලබපු එකේ සාපයට එහෙමපත් වෙලා. තිබ්බ පෞරුෂය, තිබ්බ අභිමානය කොහෙදෝ ගිහිල්ලා. හ්ම්. හරවන්න පුළුවන් බෑද? හරවන්න පුළුවන් අපව. කොතෙන්ද පටන් ගන්න ඕනේ? නිවැරදි වැඩ පිළිවෙලක් ඕනේ. නේද? ඒකයි අපි කල්පනා කරේ මහා ලොකු ධර්මයක් නෙවෙයි නේද? නැවත අපි අපේ ජාතිය දිහා, අපේ ආගම දිහා, අපේ මිනිස්සු දිහා හැරිලා බලමු. නේද? බලලා මොකද කරන්නේ? නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ. නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ. වෙනස නිවැරදිවම වෙන්නේ නැතුව හරියන්නේ නැහැ. අන්න ඒකට තමයි අපි ප්‍රත්‍යක්ෂා කියන මේ වැඩ පිළිවෙල ආරම්භ කරන්නේ. හරි. ඒකට මම තව කාරණාවක් කියන්නද? හැම ශේෂ්ත්‍රයකටම ඕන වෙන ඒ ශේෂ්ත්‍රයත් එක්ක සමාන්තර වෙන තවත් වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක තමයි මනස. නේද? කොච්චර කරුණාකාරණා ඒක රාශි කරගත්තත් වැඩක් නැහැ අපේ මනස ශක්තිමත් නැත්තම් නේද ඒක ඇත්තට දස කුසල් ගැන කොච්චර දැනගත්තත් වැඩක් නැහැ ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන සිහිය නැත්තම් එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද අන්න ඒ සිහිය වර්ධනය කරගන්න පුරුදු පුහුණු කරන වැඩ පිළිවෙල තමයි සත්‍යේක්ෂා සටහන කියලා කියන්නේ හරිද ඒක තමන්ගේ ජීවිතේ ඉස්සෙල්ලාම දස කර්මපත වලින් හරි කාය වාග් දෙකෙන් පටන් ගත්තා. ඒකට පසුව ඔය ඔක්කොම ඕන වෙන්නේ නැහැ. ඇයි දන්නවද? දැන් අපි හරි ලකුණුනේ බැලුවේ. බලනකොට දවස් 20ක් විතර එක දිගට ප්‍රාණඝාතයේ ඉස්සරහින් හරි ලකුණු තියෙනවා. ඒ කියන්නේ කෙල්ල නැහැ. හරි ප්‍රාණඝාතය සිද්ධ කිරීම කියන එක ළඟ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එකට හරි ලකුණු තියෙනවා. අදත්තාදානයෙන් වැළකීම කියන එකට හරි ලකුණු දිගටම තියෙනවා. හරි. කාමයේ වර්ධාය කිරීමේ වැලකීම කියන එක දිගේ මාසයක් දෙකක් විතරම තියෙනවා. හරි ලකුණු. එච්චරකල් බලන්න ඕනේ නැහැ. හරිද? සති තුනක් විතර බලනකොට Tamanට තේරෙනවා මේක දැන් හරි. හ්ම්. බොරු කීමෙන් වැළකීමේ පරස වචන වැරදිමයි දිකට පරස වචන කියන්නේ මොනවද අනිත් අයගේ හිත පරුෂ කරන වචන. ඉතින් කරුණාවෙන්ම ජීවත් වෙන්න ඒවා හරි අමාරුයි කොහොම කරන්නේ. කයේ ටික පුහුණු කරන්න ලේසි. හරිද? නමුත් වචනවල ටික පුහුණු කරන්න කියලා මේකනම් අඩුවේ. අන්තිමටම දිගටම තව තියෙන්නේ දිගටම කතිර තියෙන්නේ කොහොමද? අම්මලාගෙන සම්ප්‍රප්‍රාපවල. තාත්තලාගෙන සම්ප්‍රප්‍රාපවල. <laughs> දෙකෝලගේ කියලා වෙනසක් නැහැ. ඉතින් එහෙනම් බලන්න ඊට පස්සේ ඉතින් දැන් දුරකතණයෙන් දුරකතණයෙන් මම නිසා පෞද්ගලිකව මේ කරා යන්න. දුරකතණය අවභාවිතා නොකරමි. හරිද? හරි. සදත් හරි. හරි. හරි. නෑ නෑ නේද? වැරදි වැරදි තිබිලා හරි වැටෙන වාර ගන්න ටික ටික අත්විඳින්න කියලා මම කියන්නේ. හරිද? අත්විඳින්න. බෞද්ධ ධර්මයේ ඇබ්බැහිය කියලා එකක් කොහෙවත් නැහැ. හරිද? අපි කියනවා ඇබ්බැහි වුණොත් ගැලවෙන්න බෑ කියලා. බෞද්ධ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇබ්බැහිය කියලා එකක් නැහැ. හරිද? ඒ කියන්නේ ගැලවෙන්න බෑ කියලා එකක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට මහණෙනි කුසලයේ වඩන්න කුසලයේ වඩන්න ඇයි අපි කුසලයේ වඩන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා නැත්තම් මම කියන්නේ නැහැ කියලා ආදරෙන්ම කියනවා. හරි. අපි කියන ළමයින්ට ඇයි මම ඔයත් දොස්තර කෙනෙක් වෙන්න කියන්නේ? පාට කරන්න පුළුවන් නේද? බැරි නම් මම කියන්නේ නැහැ. බැරි නම් මම කියන්නේ නැහැ නේද? ඒ දේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන කුසලයේ වඩන්න කුසලයේ වඩන්න ඇයි මං කුසලයේ වඩන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා බැරි නම් මම කියන්නේ කියලා හරියම සංවේදී ප්‍රකාශයක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුහාමුදුර අපිට දේශනා කරපු. හරිද? අපිට දුක හිතෙන්න ඕනේ නැහැ හරි? අපි ගැන කොච්චරනම් නේද? එහෙනම් හැබ්බැහි වෙලා ඉන්න ඕන එකක් නැහැ. අමාරුකම් තියෙන ටික දවසයි. යමකින් වැළකෙන්න අමාරුකම් තියෙන්නේ ටික දවසයි. ඒ අමාරුව ඉක්මනින්ම අඩු වෙනවා. ඉස්සෙල්ලා වැළකෙන්න ගියාම කායටත් රිදෙනවා, හිතටත් රිදෙනවා. දනවා වගේ, පිච්චෙනවා වගේ. දෙවෙනි දවස් වෙනකොට අඩුයි. තුන්වෙනි දවස් වෙනකොට අඩුයි. හතර වෙනකොට අඩුයි. හරි දවස් 20ක් විතර වෙනකොට සම්පූර්ණයෙන්ම නැහැ. එහෙනම් මම කියන්නේ ප්‍රායෝගිකව අත්විඳින ධර්මයක් හින්දා කැමති කෙනෙක් දිගටම අහන්න අකමැති කෙනෙක් නොහා ඉන්න මම නම් ආය ඔය ටිකමයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව කරන දෙයක් විතරයි බණට කියන්නේ. හැමදාම අපිට බණක් ඉවරනකොට ප්‍රායෝගිකව කරන දෙයක් තියෙන්නම ඕනේ. නේද? නැත්නම් ඒකේ වැඩක්ම නැහැ. කරුණු ඒක රාශී කරගන්න ධර්මදේශනා මාලාව නිමාවිය. හරිද? ඕනනම් ඒවා නැවත වාරයක් අසා දැනගත හැක පොත්පත් වලින්ද හොයාගත හැක. ජාතියක් හැදෙන්න නම් බෞද්ධයෝ හැදෙන්න නම් ප්‍රායෝගික ධර්මයක් කතා කළ යුතුට පුංචි දෙයක් හරි අපි ක්‍රියාත්මක කරමු කියලා මම යෝජනා කරනවා. කරන්න කියලා නෙවෙයි කියන්නේ. හරිද? පුංචි දෙයක් හරි අපි ක්‍රියාත්මක කරමු. ශක්තියක් ගන්න හිතට. තමන් ගැන ලොකු අදහසක් ගන්න. විශේෂයෙන් අපේ තරුණ දරුවෝ තමන්ගේ ජාතිය ගැන හිතන්න, තමන්ගේ රට ගැන හිතන්න, බෞද්ධකම ගැන හිතන්න, බෞද්ධ අභිමානය, පෞරුෂය නේද? ඒව ගැන හිතලා මම වීර චරිතයක් බවට පත් වෙනවා. මම බෝධිසත්ව චරිතයක් බවට පත් වෙනවා. මම ඊට යහපත් කෙනෙක් බවට පත් වෙනවා කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න අන් අයට කරන්න බැරි ඉලක්කයකට මම ළඟා වෙනවා. අන්න එදාට අපේ රට නේද නැවත වාරයක් හොරුන්ගෙන් අයින් වෙච්ච, තක්කඩින්ගෙන්, කුපාඩින්ගෙන් අයින් වෙච්ච යහපත් රටක් බවට පත් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ සඳහා හැමෝටම තමනුත් හැදිලා අන්නුත් හදාගෙන සිහියෙන් යුක්තව ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා ආසන්න උතුම් නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන සියලු යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැමදිනාටම තෙරුවන් සරණයි